අපි සඳහන් කළා පළවෙනි දේශනාවේදී ස්වර ආකෘතිය පිළිබඳව තණ්හාව ඇති අයට සමාධිය බිඳෙනවා කියලා. මේ ගීතස්වර ආදීනව සූත්‍රයේ පැහැදිලි කරන ධර්මයේ ගීත කිරීමෙන් ඇතිවෙන ආදීනව පහේ හතරවෙනි එකේදී අපි කලින් දේශනාවේ පැහැදිලි කළා මේ විදිහට. ඒකට උදාහරණයක් සඳහන් කරනවා මෙහෙම. එක සාමණේර ස්වාමීන් වහන්සේ නමක් පංචාභිඥා ආෂ්ට සමාපත්තිලාභී අහසින් වඩින්නේ මේ ගීතය මොනතරම් හානි කරද කියන කරුණ. උන්වහන්සේ අහසින් වඩිනකොට කාන්තාවක් රෙදි හොදනවා දැක්කා. විලක වැවක කාන්තාවක් රෙදි හොදනවා. මේ කාන්තාව තනියම ඉන්නේ. ඇගේ පාළුව නැති කරගන්න ඕන නිසා ඇය ගීතයක් මුමුණනවා. අර ස්වාමීන් වහන්සේට මේ ගීත හඬ ඇහුණා. ගීත හඬ ඇහුන ගමන් සිහිය මදි වුණා මේ ගීත හඬට කන් යොමු කළා. සඳහන් කරනවා සියලුම දැහන් බිඳුණා කියලා. දැන් මේ ධානයේ බලයෙන් අහසින් යන්නේ සියලු දැහන් බිඳුණා. මේ දැහන් බිඳුනොත් මොකද වෙන්නේ උඩින් යනකොට? එහෙම්මම ගල් කැටයක් එනවා වගේ බිම වැටෙනවා. නමුත් ස්වාමින් වහන්සේට තිබිච්ච ධානයේ බලය නිසා ස්වාමින් වහන්සේ ඒ විදිහට බිම වැටුන්නේ නැහැ. නමුත් දැහන් බිඳුණා උන්වහන්සේ නිකන් අර අපි පුළුන් ටිකක් අහසට ඇරියාම හෙමින් හෙමින් හෙමින් හෙමින් හුලඟ ගිහිල්ලා පාත් වෙනවා වගේ පුළුන් රොදක් වගේ උන්වහන්සේ හෙමින් හෙමින් හෙමින් හෙමින් පාතට ඇවිල්ලා මේ විල කෙරවලේ වැටුණා කියලා සඳහන් කරනවා. අර ගීතේට හඬ යොමු කරපු නිසා. එහෙමනම් ලෝභ මූලික සතුටක්. අන්න ඒ නිසයි සඳහන් කළේ නිකම්ම භාවනාවට ගියපු කෙනාටත් මේකෙන් සතුටක් හම්බ වෙනවා. එහෙනම් භාවනාවට මේ මේ වගේ ගීතයකට සවන් දීලත් එහෙම සතුටක් හොයන්න පුළුවන්. හැබැයි සසරින් එතර වෙන්න බලාපොරොත්තු වෙන කෙනෙකුට ඒක කවදාවත් කවදාවත් ගැලපෙන්නේ ගැලපෙන්නේ නැහැ. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ මේ ධර්මය ගීතකරන එක පිළිබඳව කරුණු නම් වෙනමම දේශනා කරලා තියෙනවා. කිසිම දෙයක් ගීත හඬට නගන්න එපා මේ ධර්මයේ. යටත් පිරිසෙන් බුදුගුණ ගීතයක්වත් යටත් පිරිසෙන් අපි බුදුන් වදින ගාථා ටිකවත් ගීතස්වරයට නගන්න නගන්න එපා. ඒ නිසා අපි හඳුනගන්න ඕනේ ගීතස්වරයයි මధుරස්වරයයි කියන්නේ මොකද්ද කියලා. ඒක දෙකක්. මధుරස්වරයේ මිහිරි බවක් තියෙනවා. හඬේ උස් පහත් වීමක් තියෙනවා. එහෙම නැතුව ගායනා කරන්නම බෑ. නමුත් ගීතස්වරයේ එතන ගීතස්වරයේ එතන නෑ. එනිසා සඳහන් කෙරුවොත් මේ නමාමි වීරපාදේතේ අපි වන්දනා කරන ගාතාවක් මේ ගාතාව ඕනනම් බොහොම මිහිරට හොඳට ඇදලා තව කෙනෙකුගේ සිත් ඇදගෙන ඇද බැඳ ගන්න විදිහට ගායනා කරන්නත් පුළුවන් තව කෙනෙකුට මේකට ස්වර පරාසයක් යොදන්න පුළුවන් ඒ මොකක්වත් නැතුව අපි නිකම්ම අර එකපාරම කලබලයට කියන්නේත් නැතුව අපිට ඒක සාමාන්‍ය මధుර ස්වරයේ කියන්නත් කියන්නත් පුළුවන්. නමාමි වීර පාදීතේ චක්ඛංකිත තලේ සුභේ වන්දිතේ නරදේවේහි අමතං දේහි වන්දිතේ ගීත නොකර එහෙම කියන්න පුළුවන්. ඒක මధుරස්වරයට අයිති වෙනවා. ඉතින් ඒක මధుරස්වරයෙන් ගායනා කරන්න පුළුවන් අයට තව මිහිරට ගායනා කරන්න පුළුවන්. හැබැයි ඒක ගීත නෙමෙයි. ගීතස්වරයට යවන්න එපා කියලා දේශනා කරලා. ඊළඟට පැහැදිලි කරනවා මේ තරංග වත සහ දෝතක වත වත් දෙකක් දේශනා කරලා තියෙනවා මේ පිරිත් කියන්නේ ධර්මයේ සත්‍යයනා කරන්න තරංග වත දෝතක වත ඒකයි සඳහන් කළේ තරංගවත දෝතකවත කියලා පැහැදිලි කරලා තියෙනවා. නමුත් මේක ගායනා කරන ප්‍රමාණය කොහොමද කියලා සඳහන් කරන්න අද කාලේ හොයාගන්න විදිහක් නැහැ. ඒ නිසා පැහැදිලි කරනවා අවශ්‍ය නම් සමහරට පොත්පත්වල මේ කාරණාව සඳහන් වෙලා තියෙන්න පුළුවන් පැරණි පොත්වල නැත්තම් සඳහන් වෙන්නේ නැහනේ. ඉතින් හොයලා බලලා ඒසොර පරාස බලලා අපිට මේක හදාගන්න හදාගන්න පුළුවන්. ත්‍රිපිටකයේ අට කතාවේ තියෙන මේ වත් කැපයි කියලා තමයි පැහැදිලි කරලා තියෙන්නේ. තරංගවත, දෝතකවත ත්‍රිපිටකයේ අට කතාවේ දෙකේම පැහැදිලි කරලා තියෙනවා කැප හැටියට. එමනම් මේවත් දෙකත් කැපයි මధుරස්වරයත් කැපයි ගීතස්වරය ගීතස්වරය අකැපයි. ඒ නිසා පැහැදිලි කරලා තියෙනවා හරියටම ගීතස්වරය මොකද්ද කියලා හඳුනගෙනම පාවිච්චි කරන්න කියලා පිරිත් කියනකොටත් සමහර ලාවට අපිට හෙනවා මේ අග පදය අග අකුර එතන නතර වෙලා ටිකක් වැඩි වෙලාවක් ඇදලා සත්‍යයනා කරනවා ඒකෙන් ලොකු මිහිරක් එකතු වෙනවා අපිට. නමුත් බුදුරජාණන් වහන්සේ එහෙම අගය කරලා නැහැ. එමුණුත් ඒ ක්‍රමය වැරදි කියලා තමයි කියන්න වෙන්නේ. මధుර ස්වරේම පමණයි. ඊළඟට පින්නතුනි පැහැදිලි කරනවා මధుර හා ගීත කියන මේ ස්වර දෙක හඳුනාගත යුතුයි කියලා. මේ විදිහට ගණනාව පිළිබඳව හොඳ පුහුණුවක් ලබලා මුලින්ම ධාන්‍ය මනින ක්‍රමයෙන් ගණන් කරලා ඉන්පසුව ශීඝ්‍ර ගණනාවෙන් ගොපල්ලාගේ ක්‍රමයෙන් ගණන් කරන්න කියලා දේශනා කරන මුලින්ම ධාන්‍ය මනින ක්‍රමයෙන් හොඳට පුරුදු කරන්න කියනවා දෙවනුව ගොපල්ලා ගවයෝ ගාලෙන් පිට වෙනවා ගණන් කරපු හැටි අපි සඳහන් කළා ඒ ක්‍රමයෙන් පුරුදු කරන්න කියලා කියනවා මෙන්න මේ හේතුන් නිසා තමයි මේ ගණනාව අතහරින්න එපා කියන්නේ හොඳටම පුරුදු වෙනකම් ඒ නිසා සඳහන් කරනවා ශීඝ්‍ර ගණනාවේ කළ විදිහටම ගණන් නැතුව එක දිගටම සිහිය පිහිටවන්න පුළුවන් වෙනකම්ම කරන්න ඕනේ කියලා. ශීඝ්‍ර ගණනාවේ විදිහට ගණන් නොකර එක දිගටම සිහිය පිහිටවන්න පුළුවන් වෙනකම්ම ගණන් කරන්න කියලා සඳහන් කරනවා. ඒක මෙන්න මේ විදිහට පැහැදිලි කරනවා අනුබන්ධනා. ඒ මොකද්ද එහෙම සඳහන් කරන්නේ? ඒ ගණන් කරන ක්‍රමය. අනුබන්ධනා එතකොට මේ අනුබන්ධනා නාම ගණනං පටිසංහරිත්වා තතියා නිරන්තරං අස්සාස පස්සානං අනුගමනං අනුබන්ධනා කියන්නේ අනුබන්ධනා නාම ගණනං පටිසංහරිත්වා තතියා නිරන්තරං අස්සාස පස්සාසං අනුගමනං සිහියෙන් নিরතුරුවම ගණනාව අතහැරලා ආස්වාස ප්‍රාස්වාසයේ කෙරෙහි සිහිය පැවැත්වීම අනුබන්ධනාවයි. ගණනාව අතහැරලා ආස්වාසයේ ප්‍රාස්වාසයේ කෙරෙහි සිහිය පවත්වන්න පුළුවන් වෙන එකට කියනවා අනුබන්ධනාව කියලා. ඊළඟට ආදි මජ්ජ පරියෝසాన කියන සම්මත ක්‍රම කරන්න එපා කියලා සඳහන් කරලා තියෙනවා ආදි මජ්ජ පරියෝසాన මේක සම්මත ක්‍රමයක් මේ සම්මත ක්‍රමය කරන්න එපා කියලා සඳහන් කරනවා ඇයි මේ ආදි මජ්ජ පරියෝසాన කියන සම්මත ක්‍රමය කරන්න එපා කියලා සඳහන් කරලා තියෙන්නේ මේ සම්මත ක්‍රමයේදී බාහිරට නික්මෙන වාතයේ මුල මුල නාභිය බාහිරට විසිරෙන වාතයේ ඇතුලේ ඉඳලා එළියට යන වාතයේ. එතකොට මෙතන මේ සම්මත ක්‍රමයේ පටන් පැහැදිලි කරන්නේ මේ විදිහට. කොතනින්ද පටන් ගන්නෙ මේ ප්‍රාශ්වාසය? මුල නාභිය. එතකොට මැද මැද හෘද වස්තුව. අග නාසිකාව. එහෙම පැහැදිලි කරන්නේ මොන ක්‍රමයේද? සම්මත ක්‍රමයේ. මුල නාභිය, මැද හෘද වස්තුව, අග නාසිකාග්‍රය. සම්මත ක්‍රමයේ. සඳහන් කරනවා නාසිකාග්‍රයෙන් එළියට සිත පිහිටවන්න බැරි නිසා අන්තිමටම සිහිය පවතින්නේ පුළුවන් තැන තමා නාසිකාවෙන් එළිය සිහිය පිහිටවන්න බැරි නිසා අන්තිමටම සිහිය පිහිටවන්න පුළුවන් වෙන තමයි නාසයේ අග නාසයෙන් එළියට හුලං ගියාට පස්සේ අපිට සිහිය පිහිටවන්න බෑනේ ඒ ආස්වාසය පිළිබඳව. එහෙනම් අන්තිමටම සිහිය පිහිටවන්න පුළුවන් වෙන්නේ නාසිකාග්‍රේ අග නාසයේ අග නමුත් මෙතන සඳහන් කරනවා නාභියයි හෘද වස්තුවයි නාසිකාග්‍රයයි සම්මත ක්‍රමේ සඳහන් කරලා තියෙන කියලා මේ සම්මත ක්‍රමයෙන් බලන්න එපා කියලා සඳහන් කරන්නේ ඒ ක්‍රමය වැරදි නිසා කියලා සඳහන් කරනවා සම්මත ක්‍රමය වැරදි. ඉතින් අපේ රේරුකාණි මහානායක හාමුදුරුවෝ බොහොම උත්සාහ කරලා තිනවා මෙන්න මේ සම්මත ක්‍රමය ප්‍රතික්ෂේප කරන්න. බිඳලා දාන්න. නාභියයි හෘද වස්තුවයි නාසිකාග්‍රයයි බලන්න එපා කියන එක පැහැදිලි කරන්න උන්වහන්සේත් බොහොම වෑයම් කළ බව සඳහන් වෙනවා. නමුත් එදා එදා බොහෝ දෙනා ඒ ක්‍රමය හරි හැටියට තමයි පිළි අරන් තියෙන්නේ. නමුත් පැහැදිලි කරනවා ඒ ක්‍රමය ඒ ක්‍රමය වැරදි. එහෙම වුණොත් භාවනාව මුදුන්පත් කරන්න බැරි වෙනවා කියලාම සඳහන් කරලා තියෙනවා. මේ ක්‍රමයේ වැරදි බව අතීතයෙන් වැරදි බව පැහැදිලි කරලා තිබුණට අතීතයේ බොහෝ අය පිළි අරගෙන නැහැ. ඒ නිසා මුල නාභිය, මැද හෘද වස්තුව, අග නාසිකාග්‍රේ කියන එකම තමයි පිළි අරන් තියෙන්නේ. නමුත් ඒක වැරදි බව අපිට මේ කරුණ ඔස්සේ ඉදිරියට අනාවරණය කරගන්න පුළුවන්. ඒ නිසා ඇතුල් වෙන වාතය මුල නාසිකාග්‍රය මැද හෘද වස්තුව අග නාභිය හැටියටයි ගණන් ගන්නේ. ඇතුල් වෙන වාතයේ පිට වෙන වාතයේ මුල නාභිය මැද හෘද වස්තුව අග නාසිකාග්‍රය. ඇතුල් වෙනකොට මුල නාසිකාග්‍රය මැද හෘද වස්තුව අග නාභිය. එහෙනම් ආස්වාස ප්‍රාස්වාස ක්‍රමය මෙහෙම තමයි පැහැදිලි කරලා තියෙන්නේ. මේ ක්‍රමය වැරදි කියලයි මේ ඔප්පු කරන්න හදන්නේ. ඒ නිසා සඳහන් කරනවා ආදි මජ්ජ පරියෝසాన ආකාරයෙන් හිත යෙදෙව්වොත් සඳහන් කරනවා විවිච්ඡේ ගණනං චිත්තං සන්ධාය චිත්තං සන්ධාය චේව හෝති ඉංජනාය එහෙම මෙනෙහි කළොත් සිත වික්ෂේපයටපත් වෙනවා විසිරෙනවා මේ සඳහන් කරපු ක්‍රමයට එක නාසිකාග්‍රය දෙක හෘද වස්තුව තුන නාභිය කියලා කල්පනා කෙරුවොත් සිත විසිරෙනවා කියලා සඳහන් කරනවා විවිච්ඡේව ගණනං චිත්තං සන්ධාය චේව හෝති ඉංජනාය කියලා සඳහන් කරන්නේ එහෙම හිතුවොත් සිත විසිරෙනවා ඇඟ තද වෙන දුක් සහිත ඇඟ තද වෙනවා දුක් සහිත වෙනවා එහෙම මෙනෙහි කරන්න ගියොත් සැහැල්ලුවටපත් වෙන්නෙම නෑ ශරීරය කියලා සඳහන් කරනවා මේ සඳහන් කරපු විදිහට මෙනෙහි කළොත් ඇඟ තද වෙවි තද වෙවි පවතිනවා මිසක් සැහැල්ලුවටපත් වෙන්නේ සැහැල්ලුවටපත් වෙන්නේ නෑ ඒ නිසා ඒ නිසාම කියනවා අස්සාසානං මජ්ජ පරියෝසානං සතියා අනුගච්ඡතු අජ්ජන්තං වික්කෝප වික්කෝප ඝන මිත්ත චිත්තේන අස්සස්සා අස්සස්සානං මජ්ජ පරියෝසානං සතියා අනුගච්ඡතු අජ්ජත්තං වික්කේප ගණනේන චිත්තේන වික්කේප ගණනේන චිත්තේන ආස්වාසේහි මුල මැද අග සිහියෙන් අනුගමනය කරන විට අභ්‍යන්තරයට විසිරෙනවා කියලා සඳහන් කරනවා මුල මැද අග මේ විදිහට කල්පනා කළොත් අභ්‍යන්තරයට ආස්වාසයේදී එහෙම කළොත් අභ්‍යන්තරයට විසිරෙනවා. ඒ නිසා සඳහන් කරනවා කායෝ චිත්තං ච සාරද්ධාච කායෝ චිත්තං ච සාරද්ධාච හොಂತಿ ඉංජනාච බන්දිතාච වශයෙන් පටිසම්භිදාවේ තියෙන හැටි පැහැදිලි කරනවා මෙතන සඳහන් කරලා තියෙන්නේ වැරදි ක්‍රමයට මෙනෙහි කළොත් සිත විසිරෙනවා, කය දුක් සහිත වෙනවා, සෙලවෙනවා, චලනය වෙනවා, කම්පණය වෙනවා කියලා මේ පටිසම්භිදා මග්ගපාළියේ සඳහන් කරනවා. ප්‍රාශ්වාස වාතයේදී වෙන්නේ ඒත් එයමයි. ඉන්පසුව ඒ කාරණාව ප්‍රකාශ කරනවා පුසනා තපනා පුසනා හා තපනා වශයෙන් මේ කය විසිරෙන හැටි පැහැදිලි කරන පුසනාහා ඨපනා වශයෙන් මෙනෙහි කරන්න කියන ආකාරය ඒ කාරණාව ඒ කියන්නේ මුලින් සඳහන් කළ ගණනා අනුබන්ධනා පුසනා ඨපනා සලකනා අපි මුලින්ම මේ කාරණාව සඳහන් කළා ගණනා අනුබන්ධනා පුසනා ඨපනා සලකනා මේ ගණනාව මුලින් ගණනාව කළා ඉන්පසු අනුබන්ධනාව කළා. මුල් ක්‍රම දෙකම ගණන් කිරීම කළා. මුල් ක්‍රම දෙකටම ගණන් කිරීම කළා. ඒ අපි සඳහන් කරපු මුල්ම ගණන් කිරීමේ ක්‍රම දෙක. ඉන් පසුව ගණන් නොකර සිත පිහිටවනවා. ඒකට තමයි මේ අනුබන්ධනා කියලා කියන්නේ. ගණන් නොකර සිත පිහිටවනවට කියනවා අනුබන්ධනා කියලා. මුලින් ගණනාව ක්‍රම දෙකකින් අපි සඳහන් කළා. ධාන්‍ය මනින ආකාරයයි ගෝපාලක උපමාවෙන් ගොපල්ලා ගවය ගණන් කරන හැටි ආකාර දෙකකින් පැහැදිලි කළා. ඒක සඳහන් කරනවා ඉන්පසුව තියෙන පුසනා. එතකොට මේ පුසනා කියන්නේ කියන්නේ මොකක් හින්දාද? උග්ඝහ නිමිත්ත හොඳට ග්‍රහණය කර ගැනීම. උග්ඝහ නිමිත්ත හොඳට ග්‍රහණය කර ගැනීමට කියනවා පුසනා කියලා. එතකොට මොකද්ද මේ උග්ඝහ නිමිත්ත? උග්ඝහ නිමිත්ත කියන්නේ ආස්වාස ප්‍රාස්වාසය හොඳින් වදින තැන. එහෙනම් උග්ඝහ නිමිත්ත කියලා කියන්නේ අපි මේ ආස්වාස ප්‍රාස්වාස ගැටෙනවා කියලා අරමුණු කරන තැන. එක්කෝ නාසිකාග්‍රයේ අග එහෙම නැත්නම් උඩුතොලේ උඩුතොලේ උඩ හරිය. මේකට තමයි කියන්නේ උග්ඝහ නිමිත්ත. පුසනා කියලා කිව්වේ මේ උග්ඝහ නිමිත්ත පිළිබඳව. එන මේ ආස්වාස ප්‍රාස්වාසයේ වදින වදින ස්ථානයයි කියලා සඳහන් කරනවා. ඒ ගැන අවබෝධ කරගන්න පුළුවන් කියලා සඳහන් කරනවා. ඨපනා. එතකොට ඨපනා කියලා කියන්නේ දැන් පුසනා කියලා කිය උග්ඝ නිමිත්ත. ඨපනා කියලා කියන්නේ එය පටිභාග නිමිත්ත දක්වා වර්ධනය කර ගැනීමයි. නමුත් මේ ගණනාවයි අනුබන්ධනයයි කියන ක්‍රම දෙක හොඳින් පුරුදු කළාට පස්සේ පුසනා තපනා කියලා විශේෂයෙන් වෙනස් කළ යුතු මෙනෙහි කිරීමක් නැහැ. ගණනාවයි අනුබන්ධනාවයි හොඳටම ප්‍රගුණ වෙලා තියෙනවා නම් පුසනා තපනා කියලා වෙනස් කරන්න දෙයක් නැහැ කියලා සඳහන් කරනවා. ඒ නිසා තමයි මුලින් ගණනාව පිළිබඳව පැහැදිලි කරන්න අච්චර උදාහරණ රැසක් දේශනා කරලා තිබුණේ. ඒක හරියට මෙනෙහි වුණා නම් පස්සේ අපහසුවටපත් වෙන්නේ නැහැ කියලා සඳහන් කළේ ඒ නිසා. ඊළඟට පින්නතුනි මේ ගණනාවයි අනුබන්ධනාවයි හරියටම පුරුදු කළොත් ඉන් එහාට මෙනෙහි කරන්න ක්‍රමේ වෙනස් කරන්න ඉන් එහාට මෙනෙහි කරන ක්‍රම අමුතුවෙන් වෙනස් කරන්න අවශ්‍ය වෙනස් කරන්න අවශ්‍ය නැහැ කියලා සඳහන් කරනවා. ගණනාවයි අනුබන්ධනාවයි හොඳට ප්‍රගුණ කරලා තියෙනවා නම් ඉදිරි ක්‍රම වෙනස් කරන්න වෙන්නේ නැහැ. ඒ ක්‍රමයේ ඒ විදිහටම පවත්වන්න පුළුවන් පහසුවක් ඇති කරනවා. ඊළඟට සඳහන් කරනවා වැඩිම අනුබන්ධනා කියන ක්‍රමයෙන් ක්‍රමානුකූලව සිද්ධ වෙනවා. වැඩිම කියලා කිව්වේ සිත වැඩිම අනුබන්ධනා කියන ක්‍රමයෙන් ක්‍රමානුකූලව වැඩෙන්න පටන් ගන්නවා හිත. අනුබන්ධනා කියන ක්‍රමයට අනුව ඊළඟට සඳහන් කරනවා එහෙම වුණත් එක එක්කෙනාට මේක වැඩෙන ආකාරය වෙනස් වෙන නිසා පුසනා තපනා කියන ආකාර දෙකත් මෙතන සඳහන් කරලා තියෙනවා. ඒක අවශ්‍ය නැති වුණත් එක එක්කෙනාට අවබෝධ වෙන ක්‍රමයේ වෙනස් හින්දා පුසනා තපනා කියන ක්‍රම දෙකත් පැහැදිලි කරලා තියෙනවා. ඉන් පසුව තියෙනවා තියෙන ප්‍රමාණය තමයි සංලක්ෂණා උසනා තපනා වලින් පස්සේ තියෙන්නේ සංලක්කනා. සංලක්කනා කියලා කියන්නේ විපස්සනාවට. දැන් ක්‍රමයෙන් වැඩිගෙන වැඩිගෙන ඇවිල්ලා දැන් විදර්ශනාවට හිත සූදානම්. ආන් ඒ නිසා සංලක්කනා. විදර්ශනාවයි. ඒක සඳහන් කරනවා පංගුල උපමාව කියලා. මේ විදර්ශනාව පිළිබඳව පැහැදිලි කරන තැන සඳහන් කරන්නේ පංගුල උපමාව. අපි බලමු මොකද්ද මේ පංගුල උපමාව කියලා සඳහන් කරන්නේ. කොරෙකුගේ උපමාවෙන් පැහැදිලි කරනවා පංගුල උපමාව. කොරෙකුගේ උපමාවෙන්. මොකද්ද කොරෙකුගේ උපමාව? මේ පංගුල උපමාව දෝවාරික උපමාව කියන ක්‍රම දෙකෙන්ම පැහැදිලි කරනවා සඳහන් කරනවා ඊට අමතරව පටිසම්භිදාවේ තියෙන ආකාරයෙන් මේ කියන්නේ කැපීම මොකද්ද? තව තියෙනවා කකචූපම කියන උපමාවක්. එතකොට තියෙනවා පංගුල උපමාව තියෙනවා, දෝවාරික උපමාව තියෙනවා, කකචූපම උපමාව තියෙනවා. උපමා තුනක් පැහැදිලි කරනවා. එහෙනම් පංගුල උපමාව මොකද්ද කියලා අපි උදාහරණ සහිතව කල්පනා කරලා බැලුවොත් කොරෙකුගේ උපමාව. ඇයි පංගුල උපමාවට කොරෙකුගේ උපමාව කියලා කිව්වේ? ඒක මෙහෙමයි කියලා සඳහන් කරනවා එක්තරා කොර වෙච්ච පුජ්‍යලයක්. කොර ගහන පුජ්‍යලයක්. තම බිරිඳත් දරුවාත් තොටිල්ලේ තියලා බිරිඳයි දරුවයි දෙන්නම තොටිල්ලේ තියලා ඒ තොටිල්ල ඔහු පදවනවා. බිරිඳයි දරුවයි දෙන්නම තොටිල්ලේ තියලා කොර පුජ්‍යලයා තමයි තොටිල්ල තොටිල්ල පද්දන්නේ. ඒක සඳහන් කරනවා මෙතන කොරෙක් කියලා කිව්වේ ඇයි? පහසුවෙන් එහාට මෙහාට නොයන නිසා හෙල්ලෙන්නේ නැහැ. කොරාට එහෙම පහසුවෙන් ඇවිදින්න ඇවිදින්න බෑ එකම තැන ඉඳගෙන තොටිල්ල පදවනවා. එහෙම තොටිල්ල පදවන පුජ්‍යලයා තොටිල්ලේ මැද කණුව ළඟ ඉඳගෙන තමයි මේ වැඩේ කරන්නේ. තොටිල්ල එල්ලලා තියෙන කණුවක් තියෙනවා. දැන් මේ පුජ්‍යලයා ඉන්නේ කණුව ගාව. ඊළඟට සඳහන් කරනවා එහෙම පද්දමින් තල්ලු කරමින් තොටිල්ල පැද්දෙන දිහා මොහු බලන් ඉන්නවා. එකම තැනට වෙලා තොටිල්ල පැද්දෙන දිහා මොහු බලන් ඉන්නවා. එහෙම බලන් ඉන්න නිසා මේ තොටිල්ලේ පළකය මේ කණුව ළඟට එන විට ඔහුට මේ පළකේ මුල පේනවා. තොටිල්ල එක තැනකට වෙලා පද්දනවා. ඊළඟට ඔහුට මේ තොටිල්ලේ පළකය ඊළඟට තොටිල්ල පැද්දිලා කණුව ළඟට එනකොට තොටිල්ලේ පළකය පළකයේ මුලක් පේනවා මැදත් පේනවා අගත් පේනවා. තොටිල්ලේ මුලයි මැදයි අගයි කියන තුනම පේනවා කණුගාව ඉන්න නිසා. මොහු කණුවලක ඉඳලා බලනවා. තොටිල්ල කණුව පහු කරගෙන යන ප්‍රමාණය තමයි ඔහුට පේන්නේ. තොටිල්ල කණුව පහු කරලා යනවා. දැන් මොහු ඉන්නේ මැද්දේනේ. දැන් ඒතර තොටිල්ල ඉස්සරහටත් කණුව පහු කරලා යනවා. පිටිපස්සටත් කණුව පහු කරලා යනවා. එහෙනම් තොටිල්ලේ කණුව පහු කරගෙන යන ප්‍රමාණය තමයි ඔහුට පේන්නේ. ඒක සඳහන් කරනවා තොටිල්ල පැද්දෙනවා ඔහු මැද ඉඳලා බලාගෙන ඉන්නවා. මේ විදිහට එක තැනක ඉඳලා එක තැනක් බලන මොහොත මේ බලාගෙන ඉඳීම තමයි පළමු උපමාව. තොටිල්ලේ කණුව ළඟ ඉඳලා එහාට මෙහාට පැද්දෙනවා මොහොතකට බලාගෙන ඉන්නවා. මුල පහු කරලා මෙහාටත් යනවා ඉස්සරහටත් යනවා. පංගුලූපමාව කියලා මේක සඳහන් කරනවා මේක ආස්වාස ප්‍රාස්වාසයටයි මේ ගලපන්නේ ඇතුළටත් ආස්වාස කරනවා පිටටත් ආස්වාස කරනවා හොරාට කොහෙවත් යන්න බෑ ඔහු හරියටම එකම තැනක ඉන්නවා එතකොට ඔහු කොහෙද බලාගෙන ඉන්නේ මේ නිමිත්ත දිහාම බලාගෙන ඉන්නවා ආස්වාස ප්‍රාස්වාස වාතේ එහාටයි මෙහාටයි යනවා ඔහුට හොඳටම මුලැමැදග පේනවා නමුත් ඔහු බලාගෙන ඉන්නේ මුල ඒ කාරණාව එහෙම සඳහන් කරනවා. ඊළඟට සඳහන් කරනවා දොරටු පාලයාගේ උපමාව. දොරටු පාලයාගේ උපමාව කියලා සඳහන් කරන්නේ මේ දොරටු පාලකයා නගරේ ප්‍රධාන දොරටුවේ තමයි ඉන්නේ. දැන් මෙයා දොරටු පාලකනේ. එතකොට මෙයාට අවශ්‍ය නැහැ දොරටුවට එහා පැත්තේ ඉන්න කට්ටිය පරීක්ෂා කරන්න ඕනෙත් නැහැ. ඇතුළට යන අය විතරනේ පරීක්ෂා කරන්න ඕනේ. එළියේ ඉන්න කට්ටිය පරීක්ෂා කරන්නෙත් නැහැ. ඇතුළට ගියපු අයගේ පරීක්ෂා කරන්න දෙයක් නැහැ. ඒගොල්ලෝ මෙතනින් පරීක්ෂණයට භාජනය වෙලයි ගිහිල්ලා තියෙන්නේ. දැන් එතකොට මෙයා කාවද පරීක්ෂා කරන්නේ? එළියේ ඉන්න කය පරීක්ෂා කරන්නෙත් නැහැ. ඇතුළේ ඉන්න අය පරීක්ෂා කරන්නෙත් නැහැ. එතකොට කවුද පරීක්ෂා කරන්නේ? එළියට යන්න එන කෙනා පරීක්ෂා කරනවා. ඇතුලේ ඉන්නකම් පරීක්ෂා කරන්නේ නැහැ. අපි කියමුකෝ කවුරු හරි අපි වාහනයක් අරගෙන යනවා නගරයක වාහන නවත්තන තැනට. නගරවල තියෙන වාහන නවත්තන තැන්. ඒ තැන්වල ඉන්නවා ඒවා බලා ගන්න අය. මේ නතර කරන තැන පාරේ කොච්චර වාහන ගියත් අරගොල්ලෝ ඒ වාහන දිහා බලන්නේ නැහැ. නැවතුම් පොළ ඇතුළට දාලා නවත්තලා තියෙන වාහන දිහා බලන්නේ නැහැ. අර ඇතුලේ තියෙන වාහනයක් ගේට්ටුවෙන් පිට වෙන්න එනකොට හැබැයි බලනවා. එයා ලියලා දුන්න ටිකට් එක තියනවාද කියලා එයා බලනවා. එළියේ ඉඳලා වාහනයක් ඇතුළට දානකොට එයා වාහනේ බලලා ටිකට් එක ලියලා දෙනවා. එතකොට එයා එළියේ තියෙන වාහන බලන්නෙත් නැහැ. ඇතුලේ නවත්තලා තියෙන වාහන බලන්නෙත් නැහැ. හරියට දොරටුවෙන් පිට වෙන්න එන වාහනේ තමයි එයා බලන්නේ. අන් ඒ වගේ මේ දොරටු පාලය මෙයා මේ නාසිකාග්‍රායේ අගට වෙලා ඉඳගෙන ඇතුලේ ඉඳලා පිට වෙන කට්ටිය දිහා බලන් පිට ඉන්න කට්ටිය දිහා බලන්නෙත් නෑ. ඇතුලේ ඉන්න කට්ටිය දිහා බලන්නෙත් නෑ. මේ මේ නාසිකාග්‍රයෙන් පිට වෙනකොට මේ ආස්වාස ප්‍රාස්වාස රැල්ල ගැටෙන දිහා එයා හොඳට බලාගෙන බලාගෙන ඉන්නවා. ඒ උපමාව තමයි මෙතන දොරටු පාලයාගේ උපමාව නැත්නම් දෝවාරික උපමාව කියලා සඳහන් කරන්නේ. එතකොට බලන්න කියන්නේ මොකතනද මුලින් සිහිය පිහිටවන්න කියන්නේ? නාසිකාග්‍රයේ සොලංගල්ල ගැටෙන තැනමයි. නාසිකාග්‍රයයි හෘද වස්තුවයි නාභියයි දිහා බලන්න කියලා එහෙම කියලා නෑ. එහෙම වුණොත් විසිරෙන්න පටන් ගන්නවා. බලන්න කියන්නේ නිමිත්ත ගැටෙන තැන විතරයි. ඊළඟට සඳහන් කරනවා පිටින් අයෙක් නගරයෙන් පිට ගිහිල්ලා පිටේ ඉන්න අයෙකුගෙන් අර දොරටුපාලය ප්‍රශ්න කරන්නෙත් නැහැ. ඇතුළේ ඉන්න අයගෙන් ප්‍රශ්න කරන්නෙත් නැහැ. එළියට යන කෙනා විතරයි ප්‍රශ්න කරන්නේ. ඒ නිසා සඳහන් කරනවා ඊළඟ උපමාව කකචූපම උපමාව. මොකේද මේ කකච කියලා කියන්නේ? කකච කියන්නේ කියතට. කකචූපම උපමාව. ඒකට කොහොමද මේ කකචූපම උපමාව පැහැදිලි කරනවා? කියතෙන් කැපීමේ උපමාව. හරි විශේෂ උපමාවක් තවත් මේක. කියතෙන් කැපීමේ උපමාව ආසනයත් එක්ක පැහැදිලි කරනවා මේකෙන්. යම් වෘක්ෂයක් සම වූ භූමි භාවයක පෙරලලා ගහ ඉරන්න කැමති පුජ්‍යලයා ඉරක් අඳිනවා. යම් පුජ්‍යලේ යම් වෘක්ෂයක් සම වූ භූමි භාගයක විෂම භූමියක නෙමෙයි සම භූමියකයි ගහ පෙරලලා තියෙන්නේ. දැන් ගහ පෙරලලා මොහු ගහ ඉරන්න එපේ. ඉරන්න මොකද එයා කරන්නේ ඉරන්න කලින් නූල් ගහනවා කියලා අපි කියන්නේ. අර නූලක් කළු පාට දැලි වල පොඟවලා දෙපැත්තෙන් ඇදලා නූල ගහනවා. ඊට පස්සේ ඉරන්නේ මේ නූල දිගේ තමයි ඉරන්නේ. දැන් එතකොට නූල් ගහලා තියෙන ඒ උඩින් කියත තියලා නූල් පාර උඩින් තමයි මෙයා කපාගෙන යන්නේ. එතකොට තමයි ඇද නැතුව කැපෙන්නේ. උඩිනුයි යටිනුයි දෙපැත්තෙන්ම නූල් ගහලා තිනවා නූල් පාර දිගේ කපනවා. ඒ වෙලාවට බලන්නේ කොතනද කියන කාරණාව සඳහන් කරනවා කියත වදින තැන විතරයි බලන්නේ. නූල් පාර දිගේ ඉරනවා කියත වදින තැන විතරයි බලන්නේ. එයා කියතේ මුලමැද බලන්න යන්නෙත් නැහැ. කියතේ මිට දිහා බලන්න යන්නෙත් නැහැ. කියත වදින තැන විතරයි බලන්නේ. බැරි වෙලාවත් එයා කියතේ මිට දිහා බලාගෙන ඉරන්න ගත්තොත් දන්නේම නැතුව නූලෙන් පිටට නූලෙන් පිටට යනවා. ඒ නිසා මෙයා එහෙම කොහෙවත් බලන්නේ හරියටම කීයත ගැටෙන තැන විතරක් විතරක් බලනවා. සමහර විට දෙන්නේ කිරනවනේ. උඩයි යටයි දෙන්නෙක් ඉන්නවා. නමුත් උඩ ඉන්නේ එක්කෙනාට යට ඉන්නේ එක්කෙනා ඊරණ හරිය බලන්න බලන්න බෑ. මෙයා බලන්නේ මෙයාගේ තැන. එයා දැනගන්න ඕන උඩින් කෙලින් තියන්න, අරයා දැනගන්න ඕනේ යටින් කෙලින් ඇදලා ගන්න. ඒ නිසා උඩ ඉන්න එක්කෙනා බලන්නෙම Taman ඉරණ පැත්ත විතරමයි උඩ ඉන්න එක්කෙනා බලන්නේ. ඊළඟට සඳහන් කරනවා ඒ කියත කඳෙහි දැත්තක් දැත්තක් වදිමින් කැපෙමින් ඒ කැපීමේ ක්‍රියාව සිද්ධ වෙන තැන බලන් ඉන්නකොට දැත්තක් දැත්තක් කඳෙහි වැදෙමින් කැපීමේ ක්‍රියාව සිද්ධ වෙමින් පවතන දිහා බලන් ඉන්නකොට සියලුම දැති දැනගත්තත් වෙනවා දැත්තක් දැත්තක් වදින ගානේ බලනවනේ මෙයා. එහෙම වුණොත් සියලුම දෙති දැනගත්තත් වෙනවා. කැපෙන බව දැනගත්තත් වෙනවා. කැපීමත් වෙන්වීමත් සිද්ධ වෙනවා. එක තැනක් බලන් හිටියා. එක තැනයි බලාගෙන හිටියේ. දැත්තක් දැත්තක් ගානේ කැපෙනවත් දැක්කා. සියලු දැතිත් දැක්කා. කැපීමේ ක්‍රියාවත් සිද්ධ වුණා. වෙන්වීමේ ක්‍රියාවත් සිද්ධ වුණා. නමුත් හරියටම වැඩේ හරියටම වැඩේ වෙලක් තියෙනවා. කෙලින්ම වැඩේ සිද්ධ වෙලක් තියෙනවා. ඒ නිසා සඳහන් කරනවා කීයතේ මිට බැලුවොත් කැපෙන තැන පේන්නේ නැහැ. කැපෙන බව පේන්නේත් නැහැ. කැපෙන බව තේරෙන්නේත් නැහැ. කීයතේ මිට බැලුවොත්. කඳ බලන් හිටියොත් සම්පූර්ණයෙන්ම ඒත් කැපෙන තැන පේන්නේ නැහැ. කීයතේ මිට දිහා බලාගෙන හිටියත් සම්පූර්ණ කඳ දිහා බලාගෙන හිටියත් කැපෙන තැන පේන්නේ නෑ. එහෙනම් මොහො හරියටම බලන්න ඕනේ කොහෙද? හරියටම බලන්න ඕනේ කැපෙන තැන කැපෙන තැන විතරයි හරියටම කපා ගන්න ඕනේ නම්. ඒ නිසා සඳහන් කරනවා කියත කඳට වදින තැන හරියටම බලන් හිටියහම සියලුම දෙති දැනගත්ත වෙනවා. මේ උපමාවෙන් මේ සම්බන්ධව බොහෝ ගැටලු විසඳනවා කියලා සඳහන් කරනවා. භාවනාව සම්බන්ධයෙන් බොහෝ ගැටලු මේ උපමාවෙන් විසඳනවා කියලා සඳහන් කළා. ඊළඟට සඳහන් කරනවා මේ විසම වූ භූමියක් ගැන සඳහන් කරනවා. දැන් මෙයා සම වූ භූමියක නෙමෙයි ගහ පෙරළුවේ. ඊළඟට ආය සඳහන් කරනවා විසම භූමිය. විසම භූමියේ ගහ පෙරළුවා නම් මෙයාට පහසුවෙන් ඉරන්න හම්බෙන්නේ නැහැ. මොකද ගහ එහාට මෙහාට පැද්දෙන්න පටන් ගන්නවා. එක පැත්තක් එක ගැටයක් උඩ තව පැත්තක් තව ගැටයක් උඩ ගහ සමාන්තරව නැති හින්දා පැද්දෙන්න පටන් ගන්නවා. එහෙනම් විෂම භූමියක පෙරලා ගත්තා නම් මෙයා බලාපොරොත්තු වෙන විදිහට කපන්න වෙන්නේ නැහැ. ගහ එහාට මෙහාට හෙලෙනකොට ඇදටම තමයි කැපෙන්නේ. එහෙමනම් අපි එදා සාකච්ඡා කළා මේ අර්ධ පර්යංකයයි බද්ධ පර්යංකයයි ගැන. හරියටම පර්යංකේ වාඩි වෙලා ඉන්න බැරි වෙන්නේ හරියටම වාඩි නොවිච්ච නිසා. භාවනාවේ වැඩි වේලාවක් ඉන්න බැරුව වේදනාව ගෙනල්ලා දෙමින් නොඑක් අපහසුතාවයන්ටපත් වෙන්නේ හරියටම වාඩි වෙලා නැති හින්දා. අනවශ්‍ය තැන් වලින් මස් පිඩු ආදී නැමුණහම වේදනාවල් මතුවෙනවා කියලා අපි එදා සඳහන් කළා. එහෙනම් අර ගහ පෙරලලා තියෙන්නේ විෂම භූමියක. ඒ නිසා කපනකොට ගහ ගහ පැද්දෙනවා. එහෙනම් භාවනාවට වාඩි වෙච්ච කෙනත් භාවනාවේදී කවදාවත් පැද්දෙන්නේ පැද්දෙන්න බෑ. ඒ කාරණාව කොහොමද කියලා ඉස්සරහට ඉස්සරහට විස්තර කරලා තියෙනවා බොහොම බොහොම පැහැදිලි විදිහට. පිනතින මෙතන සඳහන් කරනවා ආස්වාස ප්‍රාස්වාස නිමිත්ත පිළිබඳව චෝදනා ගාතාවකුත් පරිහාර ගාතාවකුත් කියලා ගාතා දෙකක් පටිසම්භිදා මග්ගපාළියේ තියෙනවා ආස්වාස ප්‍රාස්වාස පිළිබඳව චෝදනා ගාතාවයි පරිහාර ගාතාවයි කියලා දෙකක් මොකේද සඳහන් කරන්නේ පටිසම්භිදාවේ එහෙනම් මොකද්ද මෙතන මේ සඳහන් කරන ගාථා දෙක පළවෙනි ගාථාවෙන් සඳහන් කරනවා නිමිත්තං අස්සාස පස්සාසා අනාරම්මන මේක චිත්තස්ස අජානතෝච තයෝ ධම්ම තයෝ ධම්මේ භාවනා නූපලබ්බති. එහෙම කියන්නේ ආස්වාසයයි ප්‍රාස්වාසයයි නිමිත්තයි කියන මේ ධර්මතා තුන ආස්වාසයයි ප්‍රාස්වාසයයි නිමිත්තයි කියන මේ ධර්මතා තුන එකම සිතකට අරමුණු වෙන්නෙත් නැහැ. ආස්වාසය ප්‍රාස්වාසය නිමිත්ත කියන මේ ධර්මතා තුනම එකම සිතකට අරමුණු වෙන්නෙත් නැහැ. අජානතෝච තයෝ ධම්මෝ ධම්මේ භාවනා නූපලබ්බති එහෙනම් ආස්වාසයයි ප්‍රාස්වාසයයි නිමිත්තයි යන ඒ තුන් දහම දන්නේ නැත්නම් භාවනාව ලැබෙන්නේ නැහැ ආස්වාසයයි ප්‍රාස්වාසයයි නිමිත්තයි කියන මේ තුනම එකම සිතක අරමුණු වෙන්නේත් නැහැ ආස්වාසයයි ප්‍රාස්වාසයයි නිමිත්තයි කියන මේ තුන යමෙක් දන්නේ නැත්නම් ඔහුට භාවනාව සාර්ථක වෙන්නේ නැහැ. එහෙම සඳහන් කරනවා පළවෙනි ගාථාවේ. ඊළඟට සඳහන් කරනවා නිමිත්තං අස්සාස පස්සාසා අනාරම්මන මේක චිත්තස්ස ජානතෝච තයෝ ධම්මේ ඉස්සල්ලා අපි සඳහන් කළේ අජානතෝච තයෝ ධම්මේ දැන් කියනවා ජානතෝච තයෝ ධම්මේ භාවනා නූපලබ්බති වෙනුවට මෙතන සඳහන් කරලා තින්නේ භාවනා උපලබ්ධති. අතන නූපලබ්ධති මෙතන උපලබ්ධති. ඒ කාරණාව පැහැදිලි කරනවා මේ ආස්වාසයයි ප්‍රාස්වාසයයි නිමිත්තයි කියන ධර්මතා තුනම එකසිතකට එකපාර අවබෝධ නොවන බව දැනගත් පුද්ගලයාට භාවනාව සාර්ථක වෙනවා. ඒක තමයි පිළිතුරු ගාතාව. මතකයිද එතකොට මුල් එක ආස්වාසයයි ප්‍රාස්වාසයයි නිමිත්තයි එකම සිතකට අරමුණු වෙන්නේ නැහැ. එහෙම එකම සිතකට අරමුණු නොවෙන මේ තුන් දහම යම් කෙනෙක් නොදැනගත්තොත් ඔහුට භාවනාව සාර්ථක වෙන්නේ නැහැ. මේ තුන් දහම මනාව දැනගන්න ඕන එකම සිතකට අරමුණු වෙන්නේ නැති බව. එහෙම දැනගත්තේ නැත්නම් භාවනාව සාර්ථක නැහැ. ඊළඟට සඳහන් කරනවා ආස්වාසයයි ප්‍රාස්වාසයයි නිමිත්තයි කියන ධර්මතා තුනම එකම සිතකට එකපාර අවබෝධ නොවන බව දැනගත්ත පුද්ගලයාට භාවනාව සාර්ථක වෙනවා. මේක එකම සිතකට අවබෝධ නොවන බව දන්නවනම් භාවනාව සාර්ථකයි. එකම සිතකට අවබෝධ නොවන බව දන්නේ නැත්නම් භාවනාව අසාර්ථකයි. එහෙනම් දෙවනි ගාතාව පිළිතුරු ගාතාවේ සඳහන් කරනවා එකම සිතකට ආස්වාසයයි ප්‍රාස්වාසයයි නිමිත්තයි කියන තුනම අරමුණු වෙන්නේ අරමුණු වෙන්නේ නැහැ. ඒක දැනගන්න ඕනේ හොඳට කියලා පැහැදිලි කරනවා. ඊළඟට කෙසේද මේ තුන් දහම එකම සිතකට අරමුණු නොවෙන්නේ? මේ තුන් දහම එකම සිතකට අරමුණු වෙන්නේ නැත්තේ කොහොමද? කියන කාරණාව පැහැදිලි කරනවා. මේ ධර්මතා තුනම නොදැන ගත්තොත් නොවෙන්නේ කොහොමද? ධර්මාතා තුනම නොදැන ගත්තොත් නොවෙන්නේ කොහොමද? ඒ කියන්නේ එකම සිතකට දැනෙන්නෙත් නැත්තම් තුනමත් දැනගන්නේ කොහොමද කියලා විස්තර කරන එකම සිතකට දැනෙන්නේ නැත්තම් මේ තුනම දැනගන්නේ කොහොමද කියන කාරණාව තමයි ඊළඟට තියෙන ප්‍රශ්නේ හැටියට අහන්නේ. ඒ කාරණාව පැහැදිලි කරනවා. වීරියත් පේන්න තියෙනවා. යෙදීමත් සාර්ථක කරනවා. විශේෂයකුත් අධිගමනය කරනවා කියන කාරණා කොහොමද සිද්ධ වෙන්නේ කියලා පැහැදිලි කරනවා. වීරියත් පේන්න තියෙනවා. යෙදීමත් සාර්ථක කරනවා. විශේෂයකුත් අධිගමනය කරනවා කියන කාරණා කොහොමද සිද්ධ වෙන්නේ? සේයතාපි රුක්ඛෝ සමේ භූමි භාගයේ සේයතාපි රුක්ඛෝ සමේ භූමි භාගයේ ආයතර රුක්ෂ උපමාවටම යන්නේ යම්සේ රුක්ෂයක් සම වූ බිමක පෙරලනවා සම වූ බිමක පෙරලනවා කියලා කියන්නේ සඳහන් කරනවා විසම වූ බිමක පෙරලනවා සම වූ බිමක පෙරලනවා විසම වූ බිමක පෙරලනවා අපි ඉස්සෙල්ල සඳහන් කළා මොකද්ද සම බිම මොකද්ද විසම බිම තනි ක්‍රම කෙලින් තියෙන පොලොවක පෙරලනවා සම බිම තව ලී කෑලි කොට කෑලි අරවම බොහෝ දේවල් තියෙන ගල් කැට එහෙම බොහෝ අපද්‍රව්‍ය තියෙන බිමක පෙරලනවා විසම බිම එහෙනම් සමබිමයි විෂමබිමයි කියලා කියන්නේ මේ දෙකට. පෙරළුවාම කපන්න බෑ. විෂම බිමක පෙරළුවාම කපන්න බෑ. හේතුව හෙල වෙනවා. හෙල වෙන නිසා හරියට කපන්න බැරි වෙනවා. අන්න ඒක නිසා පළවෙනි කාරණාවයි. මේ තුන් දහම ගැනනේ කිව්වේ. එහෙනම් හෙල වෙනවා. පළවෙනි කාරණාව. ඒ නිසා මේ පළවෙනි කාරණාවයි කියලා සඳහන් කරනවා. මේ පුරුෂයා කියතෙන් කපනවා නම් රුක්ෂෙහි ස්පර්ශ වෙන කියතෙහි දැතිවලට හරියට ගහ සිඳෙන්නේ සිඳින්න බැරි වෙනවා. මෙහු කපන්න උත්සාහ කරනවා. නමුත් කඳ හෙලවෙනවා. කියතේ දැතිවලට හරියටම කඳ කඳ ස්පර්ශ වෙන්නේ නැහැ. එහෙම ස්පර්ශ වෙන්නේ නැති හින්දා ගහ හරියටම සිඳින්න හරියටම සිඳින්න බැරි වෙනවා. ඊළඟට සඳහන් කරනවා කියතේ දත් වලට හරියටම සිහිය පිහිටවන්න බැරි වෙනවා කියලා. කීතේ දත් වලට හරියටම සිහිය පිහිටවන්න බෑ. ඇයි ඒ? හෙලවෙන හින්දා. එන්න මෙතන කීතේ දත් වලට හරියටම සිහිය පිහිටවන්න බෑ. අපිත් එහාට මෙහාට හෙලවෙන්න ගත්තොත් අපිටත් හරියටම සිහිය පිහිටවන්න සිහිය පිටවන්න බැරුව යනවා කියන කාරණාවයි මේ පැහැදිලි කරන්නේ. කඳ හෙලවෙන නිසා පැමිණි හෝ ගිය ඒ කියතේ දැති සිහි කරන්න බැරි වෙනවා. කඳ හෙලවෙන හින්දා උඩට එන දැති දකින්නත් බෑ හරියට යටට යන දැති හරියට දකින්නත් බෑ. ඒ හින්දා පැමිණි හෝ ගිය දැති සිහි කරන්න සිහි කරන්න බැරි වෙනවා කියලා සඳහන් කරනවා. එම නිසා ඒ ආගිය කියතේ දැති පිළිබඳ සිහියක් නැති වෙනවා දැනගත්තෙත් නැති වෙනවා. ඇයි මේ ගහ ගහ හෙලවෙන හින්දා හරියට කැපෙන තැන බලන්නත් බැරි වුණා. දැති හරියට වදින්නෙත් නැහැ. ඉහළට එනවා පහළට එනවා හරියට දැක්කෙත් නැහැ. ඒ කියන්නේ දැති ගැටෙන තැන පිළිබඳව හරියට සිහිය පිහිටවන්නත් බැරුව ගියා. එහෙනම් භාවනාවට හරියටම ආසනයක් හදාගෙන ආසනය මත වාඩි වුණ නැත්නම් ගැළපෙන සුදුසු ආසනයේ මත වාඩි වුණ නැත්නම් අපිට හරියටම සිහිය පිහිටවන්න සිහිය පිහිටවන්න බැරි වෙනවා. එහෙම හෙලවෙන්න ගත්තොත්, එහෙම පිහිටවන්න බැරි වුණොත් ආස්වාස ප්‍රාස්වාස හරියට දැනගත්ත වෙන්නේ දැනගත්ත වෙන්නේ නැහැ. හරියට දැනගත්තා උනේ නැත්නම් ඔහුට හරියට භාවනාව සිද්ධ උනේ භාවනාව සිද්ධ උනේ නැහැ. ඒක එතන පැහැදිලි කරනවා. ඊළඟට සඳහන් කරනවා නමුත් සමභූමි භාගයක තියෙන රුක්ෂයක් සිඳිනවා නම් හරියට මේ රුක්ෂයෙහි දැති වදින තැන බලන කෙනාට කපද්දී ඒ හැම දැත්තක්ම දැනගත්ත වෙනවා. සමභූමියකයි ගහ පිහිටවල තියෙන පෙරලලා තියෙන්නේ. දැන් ඔහු ගහ කපනවා නූලක් ගහලා හැම දැත්තක්ම ඉර මත වදිනවා. ඔහුට ඒක හොඳට ඔහුට ඒක හොඳට පේනවා. දැක්කත් වෙනවා දැනගත්තත් වෙනවා. ඒ ගහ කැපීම පිළිබඳව ඒ පුරුෂයාගේ වීරියක් පේන්න තියෙනවා. දැන් මේක එහාට මෙහාට රෝල් වෙන්නේ නැති හින්දා ගහ කපලා ඉවර කරන්න ඔහුට ලොකු වීරියක් සහ ශක්තියකුත් තියෙනවා. කැපෙනවා කැපෙනවා කියන දේත් අපූර්වටම සිද්ධ වෙනවා. කඳ හෙල්ලෙන්නේ නැහනේ. ඒ නිසා මොහුට කැපීමේ අවශ්‍යතාවයක් තියෙනවා. කැපෙනවා කියන වැඩෙත් හරියටම හරියටම වෙනවා. කැපීමේ අවශ්‍යතාවයක් තියෙනවා. කැපෙන වැඩෙත් හරියටම වෙනවා. වෙන්වීමත් සිද්ධ වෙනවා. දැන් ඒක මොකද්ද මේ සඳහන් කරන්නේ? කපන්න අවශ්‍යතාවයක් තියෙනවා. කැපෙන වැඩෙත් වෙනවා. දැන් කැපිගෙන කැපිගෙන යනකොට වෙන්වීම සිද්ධ වෙනවා. හරියටම ආසනයක වාඩි වෙලා උත්සාහ කරන පුද්ගලයාට භාවනාව කිරීමේ අවශ්‍යතාවයක් තියෙනවා. එතකොට ආසනය හොඳටම පිහිටවාගෙන ඉන්න නිසා භාවනාවත් හොඳටම හොඳටම වෙනවා ආසනය පිහිටවලා සිහිය ඇති කරලා තියෙන නිසා භාවනාවත් වෙනවා. එහෙනම් කපඬ ඕනකමක් තියෙනවා, කැපීමක් සිද්ධ වෙනවා. කැපීමේ වීරියක් තියෙනවා, කැපීමක් සිද්ධ වෙනවා. භාවනාවත් වැඩෙනවා. එතකොට කැපිලා කැපිලා වෙන්වීමත් සිද්ධ වෙනවා. කොහෙන්ද මේ වෙන් වෙන්නේ? කඳ දෙකට වෙන් වෙනවා. ඒ වගේ පුද්ගලයා සංසාරයෙන් වෙන් වෙනවා. මේක හරියට වඩාගෙන වඩාගෙන ගියොත් දෙකට කැපිලා මේක වෙන් වෙනවා වගේ පුද්ගලයාත් ක්‍රමක්‍රමයෙන් සංසාරයෙන් වෙන් වෙලා යනවා. එහෙනම් භාවනාව වඩන්න උත්සාහ දරන කෙනා අදම නිවන් නොදැක්කට අදම මාර්ගඵල නොලැබුවට නමුත් ඔහු භාවනාව ක්‍රමානුකූලව වඩනකොට සංසාරේ තව සංසාරේ තව රැඳෙන්න ඕන කාරණා ටික ටික ටික ටික එහෙන් අඩුවෙවි අඩුවෙවි එනවා. මේ නිවන හොයාගෙන යන්නේ එක පාරම ඉවර කරනවා නෙමෙයි. මේ වැඩපිළිවෙලට අවතීර්ණය වෙන පුජ්‍යලයාගේ සාංශාරික බැඳුම් ක්‍රමානුකූලව ක්‍රමානුකූලව එහෙන් ඉවත් වෙවි ඉවත් වෙවි යනවා. වැඩිීමේ අවශ්‍යතාවයක් තියෙනවා. එහෙනම් ගහ කැපීමේ අවශ්‍යතාවයක් තියෙනවා. හෙලවෙන්නේ නැති නිසා හොඳට කැපෙනවා. ඉතින් කැපි කැපි යනකොට ඉවර වෙනවා. ඒ කියන්නේ එකපාරම ගහ වෙන් වුණා නෙමෙයිනේ. ප්‍රමාණිකුලෝ කැපි කැපි කැපි කැපි ගිහිල්ලා ඉවර වුණා. ඒ වගේ කෙලෙස් ප්‍රහීනේ වෙවි ප්‍රහීනේ වෙවි එනවා අපි භාවනාව හරියට වඩන්න ගත්තාම. අන්තිමට අපි අපි සංසාරයෙන් වෙන් වෙලා යනවා. ඒ කාරණාවයි මේ කකචූප උපමාවෙන් පෙන්වුම් කරලා තියෙන්නේ. එකපාරම වැටහුන්නේ නැතුව වෙන්නත් පුළුවන් උපමාව. නමුත් තව පාරක් දෙකක් අහනකොට මේ උපමා ටිකම බොහොම පැහැදිලි වෙයි කොයිතරම්ද භාග්‍යතුන් වහන්සේගේ අපූරු අපූර්ව උපමාව ටිකේ වැදගත්කම කියලා. එහෙනම් එහෙම ඒ කාරණාව පැහැදිලි කරලා තියෙනවා. මේ කාරණා තුනම එකටම වෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. මේ කාරණා තුනම එකටම වෙනවා. මොකද්ද? කපන්න පටන් කපන්න වීරිය කරන එකයි කැපීමයි වෙන්වීමයි ක්‍රමානුකූලව සිද්ධ වෙලා ඉවර වෙනවා.